ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වනු ලබන දේශකයන්න් වහන්සේ කන්නේ මහර වේළුවනාරාම විහාරවාසී පූජ්‍යපාද මල්සිරිපුර ධම්මකුසල ස්වාමින්ද්‍රයන්න් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්නතුනි පින්නතියනේ මේ පින්නතුන් පින්නතියන් දැන් සූදානම් වෙන්නේ මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කිරීම සඳහා. ඒ තුළින් තමන්ගේ ජීවිතයට අර්ථයක් සැනසීමක් එකතු කර ගැනීමටයි මේ පින්නතුන් දැන් සූදානම් වෙන්නේ. පින්නතුනේ බුදු කෙනෙක් ලෝකයට පහළ වීම ඉතාමත්ම දුර්ලභ කාරණයක්. ඒ වාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබීමත් ඊ타ත්ම වාග්යවන්තයි දුර්ලභයි. මනුෂ්‍ය ජීවිතේ ලැබීම ඉතින් මේ වගේ දුර්ලභ කාරණා සමූහයක් තුළින් Taman දැන් පෝෂණය වෙලා ඉන්න අවස්ථාවක් Tamanට ලැබිලා තියෙනවා. එහෙමනම් මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තුලින් අපි සැනසෙන්න නම් පින්නතුනේ අපේ ජීවන පැවැත්ම නිසි ආකාරයෙන් අවබෝධ කරගන්න ඕනේ. ඒ ජීවන පැවැත්ම නිසි ආකාරයෙන් අවබෝධ කරගත්ත තැන තමයි පින්නතුනේ අපිට මේකෙන් මිදෙන්න පුළුවන්කමක් තියෙන්නේ. මේ ජීවන පැවැත්මේ මොනවාද තියෙන්නේ? මේ ජීවන පැවැත්ම තුළ යථාර්ථය අවබෝධ කරගත්ත කෙනා මේ ජීවන පැවැත්ම හොඳයි නම් ඒ තුළ රැඳී සිටිනවා. නැත්තම් මේ ජීවන පැවැත්ම අතහැරලා දාලා මේ ජීවන පැවැත්මට තව කියන නමක් තමයි ලෝකය කියලා. ලෝකය කියලා කියන්නේ මේ බඹයක් විතර උසට තියෙන මේ කයත් එක්ක බැඳිච්ච පැවැත්ම. එහෙම නැත්නම් අපේ මේ ජීවන පැවැත්ම. ඉතින් මේ ලෝකය හොඳයි නම් ලෝකේ ඉන්නවා. ලෝකේ හොඳ නැත්නම් ලෝකයේ දමලා ගහලා යනවා. එහෙනම් ලෝකය දමලා ගහලා යන කෙනා ලෝකෝත්තර මාර්ගයේ ගමන් කරනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. බුදු කෙනෙක් ලෝකයට පහළ වෙන්නෙම පින්නතුනි මෙන්න මේ ලෝකෝත්තර මාර්ගය මේ සත්‍යයට ප්‍රඥාවන්තයන්ට දේශනා කරලා ඒ අය මේ සංසාර දුකෙන් අත මුදවා ගන්න. ඉතින් ලෝකෝත්තර මාර්ගය ගැන කල්පනා කරන්න සාමාන්‍ය ගිහි ජනතාව හුඟක් අය බයක් දක්වනවා. මොකද Taman ජීවිතයේ දැනට කටයුතු කරන දේවල් තුළින් තමයි සාමාන්‍ය ජනතාව සැප හොයන්නේ. ඒවා අතහැරලා දාලා ගියපුවාම Tamanට කුමක්වත් ලැබෙන්නේ නැහැ. එහෙම නැත්නම් Taman මම්මුලාවටපත් වෙනවා, අතරමං වෙනවා කියන වගේ කාරණාවක් තියෙනවා. ඉතින් මේ බය නිසාම තමයි මතක තියාගන්න මේ ජීවන පැවැත්ම පිළිබඳව යථාර්ථය අවබෝධ කරගන්න බැරුව දඟලන්නේ. ඒ ගැන හිතන්නේ නැතුව ඉන්නේ. එනිසා අද අපි කල්පනා කරන්න ඕනේ මේ ජීවන පැවැත්මේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. මේ ජීවන පැවැත්මේ අපේ පැවැත්මේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි මේ කය. එහෙම නැත්නම් රූපය. අනිත් එක තමයි පින්නතුනේ නාම ධර්මයන් එහෙම නැත්නම් සිත කියලා කියනවා. ඇත්තරම නාම විතරක් නෙවෙයි සිත කියලා කියන්නේ. සිත කියලා ගත්තාම ඒ ක්‍රියාකාරීත්වයක් තියෙන සිතේ මෙන්න මේ ප්‍රධාන කොටස් දෙක රූපය ඒ කියන්නේ කයයි සිතයි දෙක හරියට අවබෝධ කරගත්තොත් අපිට මෙතන ඉන්නවාද මේකේ යනවාද කියලා අවබෝධයක් ගන්න පුළුවන් කමක් තියෙනවා මේ පැවැත්මේ දැන් අපේ ජීවිතේ සාමාන්‍යයෙන් අපි කල්පනා කරන්නේ අපේ ජීවිතේ සැපයි කියලානේ. සාමාන්‍ය කෙනෙක් සැප තමයි හොයාගෙන හොයාගෙන යන්නේ. නමුත් බුදු පියාණන් දේශනා කරනවා මේ ජීවන පැවැත්ම තියෙන දුක්ඛය කියලා. එහෙනම් මේ දුක්ඛය අවබෝධ කර ගැනීම සඳහා මේ දුක්ඛේ කොච්චර දුක් විඳත් ඇති වැඩක් නැහැ පින්නතුනේ. දුක විඳලා විඳලා ඉවර කරන්න බෑ කවදාවත්. එහෙම වුණා නම් ඒක අපි දන්නවා බෝසත්යන් වහන්සේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරා. අන්තිමේට බඩ පිටපොත්තට අනිත් පැත්තට ඇලෙන්නකම් පිටකොන්ද පැත්තට ඇලෙනකම් දුෂ්කර ක්‍රියා කරලා මහා දුෂ්කර වෘත අනුගමනය කරා. ඉතින් දුක දුක දීම තුළින් එහෙම නැත්නම් දුක් විඳීම තුළින් යථාර්ථය අවබෝධ වෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕනේ කියලා. ඒ දුක්ඛය ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස ප්‍රිය විප්පයෝග අප්‍රිය සංපයෝග යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං කියන මේ දුක් ගොඩ අපේ අවබෝධ කරන්න ඕනේ පින්නතුනේ ඒ අවබෝධ කරන්න අවබෝධ කරන්න තමයි මේ ජීවන පැවැත්ම පිළිබඳව කලකිරීම ඇති වෙන්නේ මේකෙන් මිදෙන්න ඕනේ කියලා Tamanට කල්පනාවක් ඇති වෙන්නේ. එතනින් තමයි නිර්වාණය කෙරෙහි පැහැදීමක් ඇති වෙන්නේ. ඒ නිසා පින්නතුනේ තමන්ගේ ජීවන පැවැත්ම හොඳට කල්පනා කරලා බලන්න. ඉපදීම දැන් බලන්න අර අම්මගේ කුස ඇතුලේ මාස 9ක් ඉන්න එක කොච්චර දුකක්ද? හරියට නිකන් ලේ පිරිච්චි බැලල් එකක් ඇතුලේ ඉන්නවා වගේ. ගිනිහල් ගයක් ඇතුලේ ඉන්නවා වගේ. ඉතින් දැන් ඉන්න පුළුවන්ද කියලා බලන්න. එහෙම එහෙම ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ අම්මගේ කුසේ විතරක් නෙමෙයි අපි ඉපදලා තියෙන්නේ නිරේ. වැඩිපුරම නිරේ ඉපදලා තියෙනවා. ඒ නිරේ විඳිනකොට පුදුමාකාර දුක් ගොඩක් විඳින්නේ. එක දුකක් කියලා දෙන්නම්කෝ. අපිව දානවා ලෝදිය හැලියකට. මේ ලෝදිය හැලිය මතක තියාගන්න දාපුවම පෙන ගොඩක් වගේ වෙනවා. නිකන් උණු වතුරට පිච්චුනහම කොහොම දුකක්ද? අර වගේ ලෝදිය හැලිය කොහොම දුකක්ද කියලා බලන්න. අවුරුදු ලක්ෂ කෝටි ගණන් ඒ ලෝදි හැලියේ ඉහළට පහළට හරහට එහෙට මෙහෙට යනවා. ඉතින් මේ වගේ සංසාරේ පුදුම විදිහට දුක් විඳා. ඒ වගේම තිරිසන් ලෝකේ මරණ බයෙන් අඩු ආයුෂෙන් හැම වෙලෙම දුක් විඳිනවා. പ്രേත ලෝකේ සා පිපාසාදී දුක් වලින් දුක් විඳිනවා. ඒ වගේම අසුර ලෝකයේ දුක්කේම තමයි තියෙන්නේ. මනුෂ්‍ය ලෝකයේ කොහොමද දුක්කේ? පැහැදිලිව පේනවා අපිට දැන්. දිව්‍ය ලෝකේ ගියත් දුක. බ්‍රහ්ම ලෝකේ ගියත් එහෙමයි. දිව්‍ය ලෝකේ බලන්න යුද්ධ වගේ දේවල් තියෙනවා. දේවාසුර සංගාමෝ කියලා තියෙනවා. දෙවියෝ අසුරේ අතර යුද්ධ ඇති වෙලා තියෙනවා. එතකොට යුද්ධ තියෙන තැනක් හොඳ තැනක් නෙවෙයිනේ. බ්‍රහ්ම ලෝකෙත් තියෙනවා ප්‍රශ්න. ඒගොල්ලෝ ප්‍රීතිය සුඛය අනුභව කරගෙන ඉන්නේ. ඒ ධාන වල ලැබෙන දේවල් අනුභව කරමින් ඉන්නේ ඒවා නැති වෙච්ච ගමන් දුක්ඛයි. ඒවා පිරිනනවා. ඒ නිසා පින්නතුනි මතක තියාගන්න අද මේ ඉන්න මනුෂ්‍ය ජීවිතේ කොච්චර දුක් විඳිනවද තමන්ගේ ජීවිතේ. ඉතින් මෙන්න මේ විදිහට මනුෂ්‍ය ජීවිතය පුදුමාකාර විදිහට අම්මගේ කුසෙන් ඉපදිච්චට පස්සේ ඉපදුනාට පස්සේ හ්ම් ඉස්කෝලේ යන්න උනා මොන්ඩිසෝරි යන්න උනා ඉස්කෝලේ යන්න උනා හ්ම් විභාගද කොච්චර දුකද කන්න බොන්න අඳින්න නාන්න හෝදන්න කවන්න පොවන්න ඇඟ පිරිසිදු කරගන්න දතකට මැද ගන්න ඕනේ. බුදුම විදියට මේ ජීවන පැවැත්මේ වැඩ ගොඩක් තියෙනවා කරන්න. මහා වෙහසීමක් කරනවා. ඉතින් මෙහෙම යනකොට ජරාවටපත් වෙනවා. වයසට යනවා. දිරනවා. ලෙඩ හැදෙනවා. හ්ම් තමන් හිතන දෙයක් වෙන්නේ නැහැ පින්නතුනේ. අපි නම් හිතුවේ හොඳ જાතියක් හොඳ උප්පත්තියක් ලැබෙයි කියලා. දැන් සමහර අය හිතනවා ලබන සැරේ හරි හොඳ එකක් මීට වඩා හම්බෙයි කියලා. ජාතිය හොඳ වෙයි කියලා හිතනවා. හැබැයි ජාතිය සුගතිගාමි වුණත් එතනත් දුක්කේම තමයි තියෙන්නේ. මනුස්ස ජීවිතේ බලන්නකො. හ්ම්. උදේට වැඩට යන එක සැපයිද? හ්ම්. නිවාඩු දවස්නේ හොයන්නේ සාමාන්‍ය ජීවිතේ. ඈ ඉගෙන ගන්න එක සැපයිද බලන්න. ඉතින් මෙන්න මේ විදිහට පුදුම දුක් ගොඩක් ඉඳගෙන විඳගෙන යනවා. උදේ ඉඳන් රෑ වෙනකන් රෑ ඉඳන් එළි වෙනකන් කොච්චර දඟලනද බලන්න. ඉඳ ගන්නවා, හිට ගන්නවා, ඇවිදිනවා, නිදා ගන්නවා. ඇයි මේ පෙරලෙන්නේ දඟලන්නේ? එක ඉරියව්වක ඉන්න බෑ ඒකනේ. ඒ ඒකට කියන්නේ දුක්ඛය. ඉතින් මෙහෙම ප්‍රිය දේවල් අයින් වෙනවා, අප්‍රිය දේවල් ලං වෙනවා, ශෝක පරිදේව හඬා වැටෙනවා, හිතෙන් කයෙන් දුක් විඳිනවා. උදේ ඉඳන් රෑ වෙනකන් දඟලන උපායාසයටපත් වෙනවා. ඉතින් මේ වගේ දුකක් තමයි මේ ජීවන පැවැත්ම තියෙන්නේ. ඉතින් ඕක වින්දට බෑ. ඔය විඳලා ඉවර කරන්නත් බෑ. ඔයාලා හිතනවා ආ මෙන්න මේ ටික කරලා ඉවරුනාම දුක් ටික ඉවර වෙනවා කියලා. ඉතින් එහෙම කීයක් දැන් කරාද නේද ජීවිතේ? නමුත් ඊට වඩා දුක් ගොඩක් තමයි එකතු වෙන්නේ. එහෙනම් බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ දුක්ඛය විඳලා නෙවෙයි දුක්ඛය අවබෝධ කරගෙන තමයි මෙදෙන්න පුළුවන් කියලා. එහෙනම් මේ දුක අවබෝධ කරගත්ත කෙනා නිවන්ට යන්න ඕනේ කියලා හිත පහදවා ගන්නවා පින්නතුනේ. ඒ හිත පහදවා ගත්තට පස්සේ එයාගේ හිත තැම්පත් වෙන්න පටන් ගන්නවා. හිත සීලයක් තුල හික්මෙන්න පටන් ගන්නවා නිවනට යන සීලය. ආර්ය සීලයක් තුල හික්මෙනවා. එතකොට එයාගේ හිත තැම්පත් වෙනවා සමාධිගත වෙනවා. ආන් ඒ සමාධිගත වෙච්ච හිතකට ඇත්ත තේරෙන්න පටන් ගන්නවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන පින්නතුනේ හිත තැම්පත් වෙන්නේ නැත්නම් සමාධිගත වෙන්නේ නැත්නම් කවදාවත් මේ ධර්මය අවබෝධ කරන්න බෑ කියලා. මේ හිත තැම්පත් වෙන්න ඕනේ. ඉතින් තැම්පත් වෙන්න තැම්පත් වෙන මාර්ගයක්, තැම්පත් වෙන ක්‍රමයක් Taman අනුගමනය කරන්න ඕනේ. ඒකට සමත භාවනා තියෙන ඒවා කරන්න ඕනේ. ඉතින් ලබාගත් මනුෂ්‍ය ජීවිතේ Taman ඒ වගේ හිත තැම්පත් කර ගැනීම සඳහා ක්‍රමවේදයන් අනුගමනය කරන්න ඕනේ. මොකද එතන තමයි නිවීම තියෙන්නේ. එතනින් තමයි සැනසීම තියෙන්නේ. මේ නිවීම සැනසීම තුල යන ගමනක් තමයි අපේ ප්‍රඥාවන්ත ගමනක් කියලා තියෙන්නේ. භාගතුන් වහන්සේ දේශනා කරනවා මේම හිත තැම්පත් වුණාම යථා භූතව ඇත්ත ඇතිසැටියෙන් දකින්න පුළුවන් කියලා. ඒතර ඇත්ත මොකේ ඇත්තද අපි දකින්න ඕනේ? මේ පැවැත්ම ඇත්තයි අපි දකින්න ඕනේ. එතකොට මේ පැවැත්මේ යථාර්ථය පැවැත්ම ඇත්ත දැකීම සඳහා අපි නිරන්තරයෙන්ම වෙහෙසෙන්න ඕනේ. අපේ පැවැත්මේ තියෙන පින්නතුනි කොටස් දෙකක්. එකක් තමයි මේ රූපය එහෙම නැත්නම් මේ කය. අනිත් එක තමයි සිත. එහෙමනම් මේ සිතයි කයයි දෙකේ එකතුවක් තමයි තියෙන්නේ. එහෙනම් මෙන්න මේ සිතයි කය අවබෝධ කරගන්න ඕනේ. මේ සිතයි කය අවබෝධ කරගත්තට පස්සේ අපිට පුළුවන් මේ ලෝකේ අතහැරලා දමලා ගහලා යන්න. එහෙනම් කය කියන්නේ <clears throat> රූපයක්. මේ රූපේ හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරේ. මේ ධාතු හතරෙන් හැදිච්ච රූපය පින්නතුනේ සෑම මොහොතකම වෙනස් වෙනවා. දැන් මේ හැම රූපයක්ම විද්‍යාඥයෝ කියනවා මේ හැම රූපයක්ම මේ තියෙන ඒවට කියන පදාර්ථ කියලා. ඒ පදාර්ථ වල කුඩාම අංශ පරමාණු කියනවා. ඉතින් පරමාණු කියලා කියන්නේ පරම අණුව. පරම තැන. එතනින් එහාට බෙදන්න බෑ. හැබැයි ඒගොල්ලෝ ඊට පස්සේ බෙදලා පෙන්නනවා ඒක ඇතුළේ නියුට්‍රෝනක් තියෙනවා ප්‍රෝටෝනක් තියෙනවා ඉලෙක්ට්‍රෝනක් තියෙනවා ඉතින් බලන්න පරමාණුව කියන එක දාපු නමත් වැරද්දක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ ඊට එහා ගිහිල්ලා බෙදලා බෙදලා අන්තිම තැන මේ රූප කඩලා කඩලා කඩලා බිඳලා බිඳලා අන්තිම තැනට ගිහිල්ලා පෙන්නවා පින්නතුනේ. ඒ අන්තිම තැන තියෙන්නේ ඒ අන්තිම තැන තියෙන්නේ සුද්දාෂ්ටකයක්. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ප්‍රධාන භූත රූප හතරයි ඒ වගේම වර්ණ ගන්ධ රස ඕජා කියන හතරයි. අටක් තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම කඩලා බිඳලා බිඳලා අන්තිම තැන ගත්තාම මෙන්න මේ වගේ පුංචිම පුංචි හිතන්නවත් බැරි තරම් පුංචි කොටසක් තියෙනවා. අන්න ඒ වගේ ඒවා එකතු වෙලා තමයි පින්නතුනේ මේ හැම රූපයක්ම හැදලා තියෙන්නේ. මේ රූපවල ස්වභාවය මොකද්ද? හැම වෙලෙම වෙනස් වෙනවා. මේ ධාතු හතරෙන් හැදෙච්ච පට ව්‍යාපෝ තේජෝ ආයලින් හැදෙච්ච වෙනස් වෙනවා. දැන් පරමාණුන් ගත්තත් එහෙම නේද? මහා වේගයකින් වෙනස් වෙනවා. ඇති වෙලා නැති වෙලා යනවා. එක ස්වභාවයක් නැති වෙනවා, තව ස්වභාවයක් ඇති වෙනවා. මේ කයත් එහෙමනේ. පොඩි කාලේ ඉඳන් බලන්න වෙච්ච දේ. ඈ අවුරුද්දෙන් අවුරුද්ද දවසෙන් දවස නේද? මාසෙන් මාසේ, මිනිත්තුෙන් මිනිත්තුව, තප්පරෙන් තප්පරේ, මිනිතප්පරෙන් මිනිතප්පරේ මේ කය වෙනස් වෙනවා. ඉතින් මේ කය වෙනස් වෙනවා නම් ඉස්සල්ලා ස්වභාවය මොකද වෙන්නේ අපේ? නැති වෙනවා. එතකොට වෙන ස්වභාවයක් ඇති වෙනවා. එතකොට ඉස්සල්ල ස්වභාවය නැති වෙනකොට අපි හිතනවා ඒ ස්වභාවය හැමදාම තියෙයි කියලා. අපි හිතන්නේ නැහැනේ මේක වෙනස් වෙයි කියලා. ඉතින් ඒක තමයි මේ යථාර්ථය අවබෝධ කරගන්න බැරි ප්‍රශ්නේ. ඉතින් අපිට පේන්නේ මේක නිට්ටය හැමදාම තියෙනවා කියලා. කණ්ණාඩියෙන් බලනකොට ඉතින් මේක ඊයේ වගේ තමයි කියලා පේන්නේ. හැබැයි මේක හැම මොහොතකම වේගෙන් වෙනස් වෙන මේ පියවි ඇහැට ඒක පේන්නේ නැහැ. පියවි ඇහැට පේන්නේ කාලයක් ගියාට පස්සේ පේන ඉස්සල රූපේ නෙවෙයි දැන් තියෙන්නේ කියලා. හැබැයි හැම මොහොතකම සිදුවෙන වෙනස් වීම පේන්නේ නැහැ. ඒ තරම් වේගයක්. ඉතින් මේ වගේ වේගයෙන් ඇති වෙලා නැති වෙලා යන රූපයක් කිසි කෙනෙකුට පින්නතුනේ මගේ කියලා ගන්න බෑ. ඒකනේ දිත්තේ දිත්තමත්නම් කියලා කියන්නේ. දැක්කනම් දැක්ක විතරයි. ඒ රූපයක් ශබ්දයක් කියලා කියන්නේත් රූපයක්නේ. වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප. ඒකට කියනවා බාහිර රූප. ඒ වගේ ඇස කන නාසය දිවකය මන ආධ්‍යාත්මික රූප. මේ ඔක්කොම රූප. මේ හැම රූපයක්ම වෙනස් වෙනවා නම් එහෙනම් මේ හැම රූපයක්ම ඇති වෙච්ච තැනම නැති වෙලා යනවා. ඇති වෙච්ච තැනම නැති වෙනවා. ඒ කියන්නේ ඇති වෙච්ච එක මතක තියාගන්න උපාද ත්‍ිති භංග කියලා අවස්ථා තුනක් තියෙනවා. මේ ත්‍ිති කියන එක හොයාගන්නත් බැරි තරම්. ඉතින් අපිට දකින්න පුළුවන් වෙන්නේ උප්පාදයි මතක තියන වයයි ඇතිවීමයි නැතිවීමයි. ඒ කියන්නේ උප්පාදයයි භංගයයි. එහෙනම් මතක තියාගන්න මේ ඇති වෙලා නැති වෙලා යනවා කියන එක අවබෝධ නම් මේ කිසි දෙයක් මගේ කියලා උපාදානය කරගන්න බෑ. දැක්කනම් දැක්ක විතරයි හැම රූපයක්ම. ඇහුණනම් ඇහුණ විතරයි. හැම රූපයක්ම වේගෙ වෙනස් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට වේගයෙන් වෙනස් වෙන එකක් මගේ කියලා ගන්න බෑ. ඉතින් ඒක අනිත්‍යයි. ඒ වගේම එක වෙනස් වෙන්නේ නැහැ කියලා දාගත්තා. එහෙනම් වෙනස් වෙන්නේ නැහැ කියලා දාගත්ත නිසා පින්නුතුමට පේන්නේ දුක. තේරුණානේ? එහෙනම් අනිත්‍ය නම් ඒක දුකයි. අද නිච්ඡන්තං දුක්ඛං. එහෙනම් අනිත්‍ය නම් දුක නම් ඒක මම කියලා ගන්න බෑ. මගේ කියලා ගන්න බෑ. අසාර දෙයක්. මෙන්න මේ අසාර ස්වභාවය අවබෝධ වෙනා එක තමයි අනත්ත්‍ය කියලා කියන්නේ. ඉතින් මේකේ නම් මගේ කියලා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. වේගයෙන් වෙනස් වෙන නිසා. හැබැයි මේ කය කියන රූපය ජරා ගොඩක්. මේක අසූචි ගොඩක්. එහෙනම් අසූචි ගොඩක් නම් දැන් මේ කය කියන එකේ ආහාරයේ පටික්කුල සංඥාවත් එක්ක බැලුවොත් එහෙම මේ මේ කය හැදලා තියෙන පින්නතුනේ වමනේ. දැන් අපි කන බොන ආහාර තියෙනවානේ. ඒක යන්නේ කොහාටද කෑවට පස්සේ කියලාත් එක්ක මිශ්‍ර වෙලා යනවා ආමාශයට. ඒතර ආමාශයේදී අපි ඒකට කියනවා වමනේ කියලා. ඔය වමනේ බඩවැල් දිගේ යනවා. ඊට පස්සේ මේ කයෙන් මේවා උරා ගන්නවා බඩවැල් වලින්. උරාගෙන ලේ බවටපත් වෙනවා මස් බවටපත් වෙනවා. ඇට ඇට මිදුළු මේ ඔක්කොම පෝෂණය වෙන්නේ මෙන්න මේ වමනේ. ඒ වමනෙන් තමයි කෙස් ගහ ලොම් ගහ නියපොත්ත පව ඇදෙන්නේ. එහෙනම් මේ කයම බලන්නේ ගියාම මොකද්ද? මේ කයම පින්නතුනේ වමනේ ගොඩක්. ඉතින් වමනේ ගොඩක් කවුරුවත් අල්ලා බලන් හිතන්නේ වමනේ ගොඩක් කවුරුවත් වමනේ දිහා බලාගෙන ඉන්න හිතන්නේ නැහැ නේ කවුරුත්. හ්ම් වමනේ ගැන කතා කරනවට කැමතිත් නැහැ. වමනේ ඉඹලා බලන් හිතෙන්නෙත් නැහැ. නේද? වමනේ රස බලන් හිතෙන්නෙත් නැහැ. වමනේ අල්ලා බලන් හිතෙන්නෙත් නැහැ. එහෙනම් බලන්න අපේ ඇහැ කන දිව නාසය කය කියන ඒ වගේම ප්‍රතික්ෂේප වෙනවා. ඒකට මනිනුත් මේක ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. අසුබයක් මේක. කුණු වෙලා පණුව ගහලා යන දෙයක්. නවදොරකින් ඕජාවක් කියන දෙයක්. මෙන්න මේ කාරණා අවබෝධ වෙනා නම් පින්නතුනේ මගේ කියලා ගන්න හිතුණත් ගන්න පුළුවන් කමක් නැහැ. මොකද අසුචි ගොඩක් ගන්න නැහැ. ඔන්න බලන්න. හොඳ ලස්සනට තියෙන නේද? මේ පිටින් ඔපේ තියෙන බනිස් ගෙඩියක් තියෙනවා. ඒ බනිස් වර්ගයේ ඇතුලේ තියෙන සාමාන්‍ය අපි කියන මාළුපාන් කියලා. ඒ ඇතුලේ තියෙනවා අපි හිතන්නේ එළවලු හොඳ රස දේවල් තියෙනවා කියලා. නමුත් මේකේ තියෙන අසුචි. බනිස් කෙඩිය ගත්තත් කන්න හොඳ නෑ. මොකද ඇතුලේ තියෙන අසුචි නිසා. ඉතින් මේ කය ඇතුලෙත් ඒ වගේ Taman දැක්කොත් එහෙම අසුචිම තමයි අරමුණු වෙන්නේ. නේද? හරියට අසුචි පුරවපු කලයක් වගේ පින්තාරු කරලා තියෙන ඇතුලේ අසුචි. හොඳට අරමුණු කරා නම් මේකේ වමනේ අසුචි තියෙන්නේ කියලා. ඇතුලේ තියෙන එක. එහෙනම් පිටින් බැලුවට එයා පුරුදු කරා නම් ඇතුලේ තියෙන එක පේනවා. ඒතර ඔය රාගයන් එහෙම ඇති වෙන්නේ එහෙනම් බලන්න මේ කය ප්‍රතික්ෂේප වෙලා යනවා. එහෙනම් මේ ඒ වගේම ඊළඟට Tamanට ප්‍රතික්ෂේප කරන්න තියෙන්නේ හිත. ඉතින් හිත අපි ඇති වෙන හැටි හොඳට අවබෝධ කරගන්න ඕනේ. කොහොමද මේ හිත ඇති වෙන්නේ? ඔන්න බලන්න ඇහැයි වර්ණ රූපය එකතු වෙනකොට චක්කු විඥානය හට ගන්නවා. ඇහි ප්‍රසාද ස්වභාවයට අර බාහිර රූපේ ඉස්සරහා තියෙන රූපය දෙනවා. දැන් ඉස්සරහා තියෙනවා නම් ගහක් ඒක ගහ ඒ නේද වර්ණය ඇහැට ඇදෙනවා. ඒ ඇහැට ඇදෙනකොට ඇහැයි වර්ණ රූපයයි දෙක එකතු වෙනවා. අන්න එතකොට අර වර්ණ රූපය ගැන දැනුවත් භාවය කියන ශක්තිය ඇති වෙනවා. ඒකට කියනවා විඥානය. විඥානය. විඥානය හට ගන්නකොට පින්නතුනේ ඒත් එක්කම නාම ධර්ම සමූහයක් හට ගන්නවා. එතන තුනක් දැන් එකතු වෙලා තියෙනවා. ඇහැයි වර්ණ රූපයයි චක්කු විඥානයයි. විඥාන මෙතන විඥානය කියන්නේ දැනුවත් වෙන අර බාහිර රූපේ දැනුවත් වෙන ශක්තිය. ඒතර ස්පර්ශය දැන් සිදු වෙලා තින්නම් සංගති පස්සෝ තුනක් එකතු වීම ස්පර්ශයයි. ඒකට මනාපනම් සුඛ වේදනා අමනාපනම් දුක්ඛ වේදනා මනාපත් තමනාපත් නැත්නම් අදුක්කම සුඛ වේදනා නේද අපි හිතමු ගහක් දකිනවා මේ ගහට මනාපනම් හොඳට පළබර වෙලා තියෙනවා නම් මනාපයි නම් මේක සුඛ වේදනා. අමනාපයි මේක වේලිලා දැන් මැරෙන්න යන්නේ දැන් අමනාපයි. ආයක දුක්ඛ වේදනා. සාමාන්‍ය විදියට දැක්කොත් ඒක අදුක්කම සුඛ වේදනා වෙන්නත් පුළුවන්. ඉතින් මේවා බේරගන්න හරි අමාරුයි. මොකද ඒ තරම් වේගෙන් සිද්ධ වෙනවා. ඒ වගේම සංඥාවෙන් කරන්නේ මේක අඹ ගහද මොන ගහද කියලා හඳුනා ගන්නවා. චේතනාව තියෙනවා ඊළඟට පස්ස වේදනා චේතනා පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර තමයි නාම ධර්ම ටික අරමුණට නැමෙනවා ඒ ගත්ත අඹ ගහේ අරමුණට නැමෙන ධර්මතා ටිකක් චෛතසික සමූහයක් ඇති වෙනවා එතකොට මේක අඹ ගහක් එතකොට චේතනාවෙන් කරන්නේ මේකට මනාපණං ආ නැවත නැවත ඒ දිහා බල බල බල බල බල බල මේක කන්න හොඳයි මේ ගෙඩි ටික කඩා ගන්න ඕනේ මේ ටික ආරක්ෂා කරගන්න ඕනේ මගේ කරගන්න ඕනේ කිය කියා ඇලීලා ඒ දිහා බලන. ඒ වගේම මේ ගහ පළදරලා නැත්තම් කපෝ මේ ගහේ ඇති වැඩක් නැහැ. මේක කපලා විසික් කරන්න ඕනේ. අන්න දේශසිතුවිලි තුළින් අපරාධි මම මේකට යදන් කරපු සල්ලි මගේ ශ්‍රමය මේ විදිහට දේශසහගත ස්වභාවයෙන් ගැටෙන ස්වභාවයෙන් Taman අරමුණු ඇති කරගන්නවා. එහෙනම් එතන ඇති වෙන්නේ චේතනා. එහෙනම් අදුක්කම සුඛේනොත් ඒ විදිහට අරගෙන. ඉතින් මේ චේතනාව තමයි කර්මයේ බවට පත් වෙන්නේ. එතනින් තමයි සංස්කාර හදන්නේ. ඒ වගේම මානසිකාරයෙන් කරන්නේ ස්පර්ශ වෙච්චි ඒ අරමුණ වේදනා සංඥා චේතනා මානසිකාර වලට යොමු කරනවා. කරලා වැඩ කරනවා. එතකොට මෙන්න මේ ක්‍රියාකාරීත්වය තමයි පින්නතුනේ සිතක් කියලා කියන්නේ. එතකොට ඇහැයි වර්ණ රූපයයි චක්කු විඤ්ඤාණයයි නාම ධර්ම සමූහයකුයි වැඩ කරනවා කියන එක තමයි සිත. කනයි ශබ්ද රූපයයි සෝත විඥානයි නාම ධර්ම සමූහයයි වැඩ කරනවා කියන එක තමයි සිතක් කියලා කියන්නේ අහනවා කියන එක. ඊට පස්සේ ආග්‍රහණය කරනවා. නහයයි ගන්ධ රූපයයි ගාන විඥානයයි නාම ධර්ම සමූහයයි වැඩ කරනවා ආන් එකට කියනවා ආග්‍රහණය කරන සිත. දිවයි රස රූපයයි ජීවහා විඥානයයි නාම ධර්ම සමූහයයි පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර මේවත් වැඩ කරන එකට කියනවා දිව දිවෙන් රස විඳිනවා. ඒ රස විඳින සිතක් ඇති වෙන එතන. ස්පර්ශ ලබනවා කයයි පොට්ටබ්බයයි කාය විඥානයයි. ඒ වගේම නාම ධර්ම සමූහයක් අට ගන්නවා. අන්න එතන ස්පර්ශ ලබනවා සීතල දැනෙනවා රස්නේ දැනෙනවා ඔය තියෙන්නේ. ඒ වගේම මනයි ධම්ම රූපයි මනෝ විඥානයයි නාම ධර්ම සමූහය හට ගන්නවා. ආන් ඒතර මනෝ හිතනවා කියලා කියන්නේ. කනවා බොනවා යන ඔය ඔක්කොම කරන්නේ මනත් එක්ක සම්බන්ධ වෙලා. එහෙනම් දැන් පැහැදිලිව පේනවා මේ හිත කියලා කියන්නේ ආධ්‍යාත්මික රූපයි, බාහිර රූපයි, විඥානයයි, නාම ධර්ම සමූහයයි. අන්න හටගත්තාම අන්නේ ක්‍රියාකාරීත්වයට තමයි සිතක් කියලා කියන්නේ. එහෙනම් මේ සිතත් හොඳ එකක්ද කියලා බලන්න ඕනේ. මේ හිත කොහොම දෙයක්ද? දැන් ඔන්න බලන්න පින්න තුනේ. මේ හිත හරිම වේගවත්. මේ හිතේ වේගයට සම කරන්න වෙන මොකක්වත් නැහැ. දැන් අභිධර්මයේ කියනවා තිතක ආයස චිත්තක්ෂණ එකයි කියලා. හිතන්නත් බැරි තරම්. ඒක තප්පරද මිලිතප්පරද නැනෝ තප්පරද කියලා එහෙම කියන්න බෑ. ඒ තරම් පොඩි කාලයක්. ඉතින් මෙන්න මේ වගේ චිත්තක්ෂණයක් තියෙන සිතක් මතක තියාගන්න හැම මොහොතකම ඇති වෙලා නැති වෙලා යන. මොන උදාහරණයක් අපි බලමු. දැන් මේ හිතේ වේගය කොච්චරද කියලා කියනවනම් දැන් ඔන්න අපි ගමු මෙහෙම. අපි අ උදාහරණයක් විදිහට ඔන්න එක දිගට මේ හිතේ වේගය චිත්ත වේගය අවබෝධ කරගන්න ඕනේ. එක දිගට පොතක් කියවනවා. මේ පොත කියවලා විනාඩියක් කියවලා අකුරු ටික ගණන් කරොත් එහෙම. සාමාන්‍යයෙන් අකුරු 900ක් විතර කියවන්න පුළුවන්. ඊට වැඩියක් වෙන්න පුළුවන්. නමුත් සාමාන්‍ය විදිහට අකුරු 900ක් විතර සිංහල අකුරු මම ගණන් කරලත් තියෙනවා බලන්න මේ උදාහරණය දෙන්න අකුරු 900ක් විතර. එතකොට හැම අකුරක්ම කියවන්න හිතක් අවශ්‍යයි. දැන් අයන්න කියවෝන හිතෙන් ආයන්න කියන්න බෑ. අයන්න කියන හිත ඇති වෙලා නැති වෙන්න ඕන ආයන්න කියන්න. ආයන්න කියන හිතෙන් ඇයන්න කියන්න බෑ. ඇයන්න කියන හිතෙන් ඈයන්න කියන්න එහෙනම් හැම හිතක්ම ඇති වෙලා මොකද වෙන්න ඕනේ? නැති වෙන්න ඕනේ. එහෙනම් ඒ හැම හිතක්ම මහා වේගයකින් ඇති වෙලා නැති වෙලා. එහෙනම් බලන්න විනාඩියට අකුරු 900ක් කියුවා නම් විනාඩියට හිත 900ක් ඇති වෙලා නැති වෙලා. ඒක මහා මෝඩ උදාහරණයක්. හැබැයි ඊටත් වඩා මේ හිතේ මේ විනාඩියට කෝටි ප්‍රකෝටි ගණක් හිත ඇති වෙලා නැති වෙලා යනවා. ඉතින් සරල උදාහරණයක් බලන්න. එතකොට මේක තප්පරයට බැලුවොත් එහෙම විනාඩිය 900යිනේ 960න් බෙදපුවාම තප්පරයක් ගත්තාම අසුරක් ගහන මොහොතක හිත 15ක් ඇති වෙලා නැති වෙලා ගිහිල්ලා. අකුරු 15. දැන් ඔයetto දැන් බලන්න මේ කවදාවත් එක රූපයක් ඒ කියන්නේ එක හිතක් උඩ තව හිතක් ඇති වෙන්නේ ඒ හිත ඇති වෙලා නැති වෙන්න ඕනේ තව හිතක් ඇති වෙන්න. දැන් ඔන්න උදාහරණයක් බලන්න. මෙන්න මේ රූප දැන් ඇස කන නාසය දිවකය මන වර්ණ රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප ධම්ම රූප කියලා රූප තියෙනවානේ මෙතන සූත්‍ර පිටකයත් එක්ක ගත්තාම රූප 12. එතකොට අභිධර්මයේ නම් 28ක් වෙන්නනවා. ඒ වගේම නාම ධර්ම සූත්‍ර පිටකේ අපි පහක් ඉගෙන ගන්නවා අභිධර්මයේ 52ක් ඉගෙන ගන්නවා. ඉතින් සරලව අපි ඉස්සලා තේරුම් ගමු. එහෙනම් දැන් බලන්න ඇහැ කියන එක. එතකොට මේ ඇහැ හැම මොහොතකම මොකද පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරෙන් හැදිලා තියෙන්නේ. එහෙනම් පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු හතරෙන් හැදිච්ච ඇහැ හැම මොහොතකම වෙනස් වෙනවා. ඒ වගේම පඨවි ආපෝ තේජෝ වායලින් හැදිච්ච වර්ණ රූපයත් හැම මොහොතකම වෙනස් වෙනවා. මොකද මේ හැම තප්පරයක් ගානෙම හැප මිලි තප්පරයක් ගානෙම වෙනස් වෙනවා. දැන් අපි හිතමු ඉස්සරහා ඒ තියෙන රූපය. ඔන්න බලාගෙන ඉන්න එක දිගට බලා ඉන්න ඉස්සරහා තියෙන මේස දිහා කියලා හිතන්න. ඉතින් මේස දිහා බලා ඉන්නකොට ඔයා ඇත්තන්ගේ හැක් වෙනස් වෙනවා. මේසෙත් වෙනස් වෙනවා. දැන් අපි හිතමු තප්පරෙන් තප්පරයට හිත වෙනස් වෙනවා කියලා. ඒ කියන්නේ ඇතිලා නැතිලා කියන. එහෙනම් පළවෙනි තප්පරේදී බලපු ඒ රූපය, ඒ මේසය නෙවෙයි දෙවෙනි තප්පරේ තියෙන්නේ. පළවෙනි තප්පරයේදී තිබුණු ඇහැ නෙවෙයි දෙවෙනි තප්පරයේ තියෙන්නේ. දෙවෙනි තප්පරයේදී තිබුණු මේසේ නෙවෙයි තුන්වෙනි තප්පරයේ තියෙන්නේ. තුන්වෙනි තප්පරයේදී දෙවෙනි තප්පරයේ තිබ්බු ඇහැ නෙවෙයි තුන්වෙනි තප්පරයේ තියෙන්නේ. ඇයි මොකද වෙලා තියෙන්නේ? වෙනස් වෙලා. එහෙනම් පළවෙනි තප්පරයේදී තිබුණු මේසයයි එතන තිබුණු ඇහැයි ස්පර්ශ වෙනකොට හටගත්ත චක්කු විඥානේ. විඥානේ චක්කු විඥානය කියන්නේ ඇහැ ආධාර කරගෙන හටගත්ත හින්දා. විඥාන හයක් එතන පෙන්වනකොට චක්කු සෝත ගාන ජීව මේ විදිහට කාය මනෝ කියලා පෙන්වනකොට එක විඥානයයි තියෙන්නේ. නමුත් හටගන්න තැන එක නමක් දානවා. අර ගින්දරටත් අපි දාන්නේ පිදුරු වලින් ඇවලුවොත් පිදුරු ගින්දර. පොල් කටු වලින් ඇවලුවොත් පොල් කටු ගින්දර. ඒ වගේ මේ ඇහත් එක්ක සම්බන්ධ වෙච්ච නිසා චක්කු විඥානය. එහෙනම් පළවෙනි තප්පරයේදී තිබුණු මේසයයි පළවෙනි තප්පරයේ තිබුණු ඇහැයි හට ගන්නකොටම ඒ තිබුණු මේසය ගැන දැනුවත් වීමේ ශක්තියක් හටගත්තා. ඒකට කියනවා චක්කු විඥානය. අන්න එතන හිතනකො පළවෙනි විඥානය කියලා. පළවෙනි විඥානය දෙවෙනි විඥානය කියලා ගන්න නැහැ. නමුත් මේ විඥානය ඇති වෙලා නැති වෙලා යන හැටි පෙන්වන්න යන්නේ. එතකොට දැන් ඒත් එක්කම ස්පර්ශයක් සිද්ධ වෙනවා. දැන් පළවෙනි අවස්ථාවේදී තිබුණු පළවෙනි තප්පරේ තිබුණු මේසයයි ඒ ඇහැයි විඥානයේ සම්බන්ධ වීමට කියනවා ස්පර්ශය කියලා. ඒත් එක්කම ඒ ඒ වේදනාව ඒක සම්බන්ධ වෙච්ච සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ වේදනාව සංඥාව චේතනාව මානසිකාරයේ නාම ධර්ම ටිකත් එක්කම දැන් හටගත්තා. දැන් ඔන්න බලනවා පළවෙනි හිත කියලා ගාම මේකට. ඊළඟ තත්පරෙදි මොකද වෙන්නේ? අර රූපේ නැහැ. අර මේසේ නැහැ. දැන් තියෙන වෙන මේසයක්. දැන් තියෙන වෙන හැ. එහෙනම් වෙන රූපයක් දැන් වෙන හැකින් සම්බන්ධ වෙනවා. දැන් එහෙනම් දැනුවත් වෙන්නේ ඉස්සල්ලා එකද දැන් වෙන එකක්ද? පළවෙනි තප්පරේ තිබ්බ විඥානය නෙවෙයි දැන් තියෙන්නේ. ඒ විඥානය ඇති වෙලා නැති වෙලා තමයි දැන් මේක හටගන්නේ. අන්න දැන් මොකද වෙලා තියෙන්නේ? දෙවෙනි තප්පරේදී වෙන විඥානයක් ඇති වුණා. ඒත් එක්කම ස්පර්ශ සිදු වෙනවා. එහෙනම් පස්සෙයක් දැන් වෙන එකක්. ඒ වගේම හටගත නාම ධර්ම සමූහයත් අරක නෙවෙයි දැන් තියෙන්නේ. අතන සුඛයි නම් සමහර වෙලාවට ඊගායකේ දුක වෙන්නත් පුළුවන්. අර සංඥාවේ මේසේ ගුල්ල ගහලා තිබුණ නැත්නම් ඊළඟ එකේ ගුල්ල ගහලා නම් සංඥා වෙනස් වෙනවා. චේතනා වෙනස් වෙනවා. ඉස්සල්ලා හොඳයි කියපු එක දැන් හොඳ නැහැ කියලා කියන්න පුළුවන්. මානසිකාරය වෙනස් වෙනවා. එහෙනම් දැන් පැහැදිලි හැම හැම මොහොතකම එහෙනම් මේ රූප ඇති වෙලා නැති වෙලා යනවා නම් එතනින් හට ගන්නා වූ විඥානයත් ඇති වෙලා නැති වෙලා යනවා. ඒත් එක්කම ඒ සමග හට ගන්නා වූ නාම ධර්ම සමූහයත් ඇති වෙලා නැති වෙලා යනවා. මේ තරම් වේගයකින් මේක සිද්ධ වෙනවා. හිතා ගන්න බැරි තරම් වේගය. ඉතින් මේ ඇතිවීම නැතිවීම හේවත් උදේ වය. එහෙම නැත්නම් සමුදේ අස්තංගමය කියන එක අවබෝධ කරගත්තොත් පින්නතුනේ මේ මායාවේ උගුලෙන් බේරෙන්න පුළුවන් කියලා බුදුහාම දේශනා කරා. මේ ඇතිවීම නැතිවීම. එතකොට මේ වේගයෙන් දැන් අපි ටීවී අපි නෝ රූපවාහිනිය දිහා බලා ඉන්නකොට අපිට පේන්නේ රූපත් පේනවා, ශබ්දත් ඇහෙනවා. එතන අපි හිතමුකෝ මේ හුලඟක් කෙනා නම් ඒකත් දැනෙනවා මధుරෙක් කනවා නම් ඕකත් දැනෙනවා හ්ම් බත් කනවා නම් ඒ රසත් දැනෙනවා සුවඳත් දැනෙනවා ඒ එළවලු වල තියෙන ඔක්කොම එකට සිද්ධ වෙනවා කියලා පේන්නේ නමුත් කවදාවත් එහෙම වෙන්නේ නැහැ වෙන්නේ බලන හිතෙන් අහන්න බෑ අහන හිතෙන් බලන්න බෑ තේන රස විඳින හිතෙන් බලන්න බෑ රස විඳින හිත ඇති වෙලා නැති වෙන්න ඕනේ බලන්න බලන හිත ඇති වෙලා නැති වෙන්න ඕනේ අහන්න නමුත් අපිට ඒ තරම් චිත්තයේ වේගෙහිඳ පේන්නේ ඔක්කොම එකට සිද්ධ වෙනවා කියලා. ඉතින් අනිවාර්යයෙන්ම නිත්‍ය සංඥාවක් එනවද නැද්ද ජීවන පැවැත්මේ? එනවා. මමයි බලන්නේ කියන එක පේනවා. ඉතින් මේක කොච්චර කිව්වත් ප්‍රඥාවන්තයට අර අනිත් කෙනාට තේරෙන්නේ නැහැ. මෙතන මේ සබා ධර්මයේ ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ කියන එක ප්‍රඥාවෙන් දකින්න කෙනාට අර නිකන් ජීවිතේට අවබෝධ වෙන්නෙම නැහැ පින්නතුනි. අවබෝධ වෙන්නෙම නැහැ. ඉතින් දැන් බලන්න මේ ඇඟිල්ලක්වත් නමන්න බෑ හිතක් නැතුව. අතක් නමනවා නම් ඒ නමනකොට අපි හිතමුකෝ මේ අත නමනවා එක නූලක්. එතකොට මේ නූලක් නමන්නත් හිතක් ඕනේ. නූල් දෙකක් නමන්නත් හිතක් ඕනේ. එතකොට මේ විදිහට අතක් සම්පූර්ණයෙන්ම නැමුවොත් එහෙම එතේ ඉඳන් මුල පටන් ගත්තේ ඉඳන් අග දක්වා හිත කෝටි ගාණක් ඇති වෙලා නැති වෙලා ගියේ. ඒ තරම් වේගයක් මේ හිතේ තියෙනවා. එක අතයිද? ඒ අතක් නෙවෙයි. දැන් මේ ධර්ම දේශනා කරන මම මෙතනදී. නේද? මේ හැම වචනයක් ගානෙම හැම අකුරක් ගානෙම හිත ඇති වෙලා නැති වෙලා. ඔයත් දේශනා කරන දේශනා අහන කොටත් එහෙමයි. ඔය කනට මේ ශබ්ද එනවා. එනකොටම ඉස්සල්ලා තිබුණු ශබ්දේ නෙවෙයි ඊට පස්සේ තියෙන්නේ. දැන් මම ධර්ම දේශනා කරනකොට මේ හඬ පිට වෙන්නේ කොහමද? මේ උගුරේ හුලං වදිනවා. එතකොට මේ උගුරේ හුලං වදිනකොට ඒ උගුර චලනය වෙනවා. ඒකේ තියෙන මස් කැලි චලනය වෙනකොට තමයි ශබ්ද එන්නේ. එහෙනම් මේ උගුර වෙනස් වෙන්නේ නැද්ද? හුලඟත් ඉස්සල්ලා එක නෙමෙයි නේද? ඉස්සල්ලා ගත්ත හුලන් ටික නෙමෙයි පස්සේ තියෙන වෙනස් වෙනවා. එහෙනම් ඒ දෙක වෙනස් වෙනවා නම් හැම වෙලෙම ශබ්දයක් වෙනස් වෙනවා. එහෙනම් බලන්න ඒ හැම ශබ්දයක්ම වෙනස් වෙනවා නම් ඔය ඇත්තුන්ගේ කනත් වෙනස් වෙනවා නම් හැම වෙලේම වෙනස් වෙන ශබ්දයක් තමයි ඔය ඇත්තෝ ඔය කණෙන් අහන්නේ. වෙනස් වෙන කණකින් වෙනස් වෙන શબ્දයක්. දැනගන්නෙත් වෙන එකක්. එහෙනම් ඉස්සල්ලා එක ඇති වෙලා නැති වෙලා ගියා නම් මතක තියාගන්න ඉස්සල්ලා රූප දැන් නැහැ. ඉස්සල්ලා වේදනා නැහැ, සංඥා සංකාර විඥාන නැහැ. රූප ඇති වෙලා නැති වෙලා ගියා. විඥාන ඇති වෙලා නැති වෙලා ගියා. නාම ධර්ම ඇති වෙලා නැති වෙලා ගියා. එහෙනම් දැන් හටගන්න එකත් එහෙමමයි. මේ මොහොතේ හැම මොහොතකම මේවා ඇති වෙලා නැති වෙලා යන මේ උදේබ්බය එහෙම නැත්නම් උදේ වය කියන එක සමුදේ අස්තංගමය කියන එක දකින්න ඕන. මේක 50 ආකාරයක් පෙන්නනවා මම මේ සරලව පෙන්නන්නේ. ඉතින් මේ තරම් වේගයකින් මේ ක්‍රියාදාමයේ සිද්ධ වෙනවා නම් මේක ප්‍රඥාවෙන් දකිනවා නම් මේ ලෝකේ අල්ලන්න බැරුව යනවා මෙයාට. මේ ලෝකේ පැවැත්ම අල්ලන්න බෑ. මොකද අල්ලන්න බැරි වෙච්ච ගමන් එයා මේ ලෝකේ මිදෙන්න පටන් ගන්නවා. දැන් බලන්න මේ හරියට මේ විදිහට විදර්ශනා ඥාන වැඩෙන්න පටන් ගන්නකොට විදර්ශනා ඥාන නමයක් කරනවා. උදේවය ඥාන, භංග ඥාන, බයතුපත්ඨාන ඥාන, ආදීනෝ ඥාන, මුංජිත කම්මිතා ඥාන, පටිසංකාර ඥාන, සංකාර උපේක්ඛා ඥාන, සත්‍යානුලෝමික ඥාන. මෙන්න මේ ඥාන ටික වැඩෙනවා. මෙහෙම විදිහට දකිනකොට මේ ඥාන වැඩෙන්න පටන් ගන්නවා. ඉතින් මහා වේගයකින් මෙන්න මේ සිත ඇති වෙලා නැති වෙලා යන එක අවබෝධ වෙනවා නම් දැන් බලන්න නේද? ඇහැට රූපයක් එනකොට මේක එනවා. ඊට පස්සේ දැන් ඒක නෙවෙයි දැන් සත්‍යයක් තියෙන. එහෙනම් අර හිත මොකද උනේ? ඇති වෙලා නැති වුණා. කනත් එහෙමයි. ඉතින් මේක හරියට අවබෝධ වෙනකොට ඒකට තමයි යථාභූතව දකිනවා කියලා කියන්නේ. ඇත්ත ඇති සැටියෙන් දකිනවා. නිකන් කෙනෙකුට බෑ. මං කිව්ව අර සමාධිගත වෙන්න ඕනේ කියලා කියේ. සමාධිය තුළින් මේ යෝනිසෝ මනසිකාරයෙන් මේ ධර්මයේ දේශනා කරන. එහෙම නැත්නම් සද්ධර්මය අහන්න ඕන. දැන් බලන්න නේද? මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ ඉස්සල්ලාමය උපතිස්ස විදිහට ගිහි කාලේ යනකොට කොච්චර පාරමිතා පිරලා තිබුණත් මේ සද්ධර්මය ඇහෙන්න ඕනේ සද්ධර්මය දන්න කෙනෙකුගේ බුදු පියාණන් වහන්සේ හෝ බුදු පියාණන් වහන්සේගේ ඒ ශ්‍රාවකයෙකුගෙන් තමයි මේ ධර්මය අහන්න ඕනේ ආර්යයන් වහන්සේ කෙනෙකුගෙන් ධර්මය අහන්න ඕනේ. මේ ගමනය, කල්යාණ මිත්‍රයෙක්ගෙන් ධර්මය අහන්න ඕනේ. බුදු වදන ඇහෙන්න ඕනේ. අන්න එතකොට තමයි සෝවාන් වෙන්නවත් පුළුවන් වෙන්නේ. නැත්තම් මේ තිසරණේ නැත්තම් එතන සෝවාන් වෙන්නවත් බෑ පින්නතනේ. ඒ නිසා එනම් උදේවය ඇති වෙලා නැති වෙලා යනවා කියන එක අවබෝධ කරගන්න ඕනේ. නේද? මහා වේගයකින් ඇති වෙලා නැති වෙලා යනවා මේ හැම හිතක්ම. මේ හැම හිතක්ම ඇති වෙලා නැති වෙලා යන බව අවබෝධ වෙනකොට එහෙනම් මතක තියාගන්න මේ හිතක් කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය. ඔය හිතක තියෙන පංච උපාදානස්කන්ධයනේ. රූප වේදනා සංඥා සංකාර විඥාන ඔය පහ. ඒ කිව්වත් එකයි හිත කිව්වත් එකයි. ඒ වගේම මේ ක්‍රියාකාරීත්වය තුළ තියෙන විඥාන නාම රූප ක්‍රියාකාරීත්වය. ඉතින් මෙන්න මේ විඥාන නාම රූප ක්‍රියාකාරීත්වය එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධයේ සිට ඇති වෙච්ච තැනම නැතිලා යනවා. එහෙම නැත්නම් සංස්කාර කිව්වත් එච්චරයි. එහෙනම් සංස්කාරය තුළ ඔක්කොම තියෙනවා. හැම හදන හදන හැම සංස්කාරයක්ම ඇති වෙන තැනම නැති වෙනවා. මෙන්න මේක අවබෝධ වෙනවා නම් අන්න අපි ගයක් නේ හදන්නේ සංස්කාර කියලා හදන්නේ ගයක් කියලා හිතන්නකො. එහෙනම් දැන් බලන්න දිය බුබුලක් වගේ හදන හදන හදන තැන ඇති වෙන තැනම මේ සංස්කාරය නැති වෙන නම් උදාහරණයක් කියන්න. හුලං හමන ලොකු කපොල්ලක හදනවා පොල්ලතු වලින් පොඩි ගයක් නේද? පොඩි ගයක් අටව ගන්නවා. පොඩි මඩුවක් අටවනවා. මේ මඩුව අටවනකොට මොකද වෙන්නේ? හුලඟක් ඇවිල්ලා අර මඩුව කැල්ල යනවා. ආයෙත් අටවනවා ආයෙත් කැරිලා යනවා. අර මුහුදායිනෙත් අපි අර පොඩි කාලේ හදන්නේ නේද? පොඩි වැලි මාලිග හදනකොටම රැල්ලක් ඇවිල්ලා කැල්ල යනවා. කැල්ල යනවා. කැල්ල යනවා. එහෙනම් මේ හදන හදන සංස්කාරයේ හදන හදන තැනම කැඩෙනවා ඇති වෙච්ච තැනම නැති වෙනවා මෙන්න මේක අවබෝධ වෙනකොට ඒකට කියනවා උදේවය එහෙනම් හදන තැනම කැඩෙනවා මේක බිඳෙනවා කියන එක අවබෝධ වෙලා යනවා ඒකට කියනවා බංග ඥාන කියලා බංග ඥාන ඉතින් මේවා එක එක විදිහට අවබෝධ වෙන එක එක එක ආයත මේ ධර්මයේ විදර්ශනා ඥාන වඩ아가න යනකොට හ්ම් හදන තැනම කැඩෙනවා හදන තැනම කැඩෙනවා කියන එක දැන් මෙයා පැහැදිලි බංග බංග ඥාන උදේවය බංග ඥාන බයතුපත්ඨාන ඥාන බයතුපත්ඨාන ඥාන කියලා කියන්නේ පින්නතුනේ නැවත සංස්කාරයක් හදන්න දැන් බය වෙනවා ඇයි හුලං කපොල්ලේ හැදුවොත් එහෙම අයපාරක් ගියක් කැඩිලා යනවද නැද්ද කැඩිලා යනවා එහෙනම් දැන් බයයි සංස්කාර මේ ඇත්තටම බය වෙනවා කියන්නේ ඒකයි ඒක ඥානයක් සංවේගයටපත් වෙනවා කියලා කියන්නේ බුදු පියාණන් වහන්සේ දෙවිවරු හිටන් සංවේගයකටපත් වෙනවා කියන්නේ ධර්මය අහලා ආන්ගේ බයතුපත්ඨාන ඥානය තියෙනවා කියලා කියන්නේ එතන. ඒ තරම් ගැඹුරක්. ඒගොල්ලෝ නිත්‍යයි කියලා හිතාගෙන හිටියේ. නමුත් කියනවා මේක කැඩෙනවා බිඳෙනවා කියලා. ඉතින් මේ దేవතාවෝ සංවේගයටපත් වෙනවලු. ඉතින් මේ අවුදේවය දකිනකොට ඇති වෙච්ච තැන නැති වෙනවා කියන එක දන්නවා නම් අවබෝධ වෙනවා නම් අන්න බංගයේ දකිනකොට එනං එයාට බයක් ඇති වෙනවා. සංස්කාර හැදීම පිළිබඳ බියක් ඇති වෙනවා. මොකද හැදුවොත් අය කැල්ල යනවා. ඒක තමයි ඇත්ත. පුලං කපොල්ලක හදන නේද? ඉතින් මෙන්න මේ වගේ හදපු තැනම කැඩෙනවා නම් මේක අවබෝධ වෙනකොට මතක තියාගන්න උදේවය ඥාන, බංග ඥාන, බයතුපත්ඨාන ඥාන, ආදීනව ඥාන. ආදීනව දැන් පේනවා මොකක්ද ආදීනව? හැදනවා නම් කැඩෙනවා. දැන් අපි මේ කය හදාගෙන පේන්නේ නැද්ද? කැඩිලා යනවා නේද? හිස පැහිලා යනවා. හ්ම්. කැඩිලා යන ඇස් පේන්නේ නැතු වෙනවා. නේ කෑලි කැඩෙනවා. අතපය කැල්ල යන්නේ කැපිලා යන්නේ. ඉතින් මේක තමයි. මේක තමයි ආදීන ලෙඩ කොට. චක්කු රෝගෝ සෝත රෝග කැඩෙනවනේ ඉතින්. හොඳ එකක් නෙවෙයි හදලා තියෙන්නේ. වඩු බාසුන් නැහැ කෙනෙකුට හම්බෙනවා ලී කෑලි ගොඩක්. දිරපුවා, ගුල්ලෝ ගහපුවා. ඉතින් එයා හදන ගේ එහෙම නැත්නම් එයා හදන මේසේ හරි පුටු හරි හදන්නේ ලී දාලා නම් ඒ මේසේ හොඳ එකක් නෙවෙයි කැඩෙන එක. ඉතින් අපිත් එහෙම එකක් තමයි හදාන්නේ. එහෙනම් හැම මොහොතකම ඇති වෙලා නැති වෙනවා කියන කවුරුන එහෙනම් මෙයාට මතක තියාගන්න අවබෝධයටපත් වෙනවා බයතුපත්ඨාන ඥාන එහෙනම් ආදීනෝ මේක තමයි ආදීනෝ. ඉතින් ආදීනෝ දැක්ක කෙනාට නිබ්බිදාටපත් වෙනවා. විඳින්න දෙයක් නැති වෙනවා. නිබ්බිදානුපස්සනා ඥාන. නිබ්බිදාවටපත් වෙනවා කියලා කියන්නේ ඇති වෙච්ච තැනම නැති වෙනවා කියලා දකින්න නැවත සංස්කාර හදන්න කැමැත්තක් නැහැ. මොකද වින්දනයක් නැහැනේ. කලකිරීමක් ඇති වෙනවා. එහෙනම් කලකිරිච්ච කෙනා මොකද කරන්නේ දැන්? කලකිරිච්ච කෙනා දමල ගහලා යන්න කල්පනා කරනවා. එතකොට කලකිරිච්ච කෙනා දමල ගහලා යන්න නම් අනිවාර්යයෙන්ම පින්නතුනේ කලකිරිච්ච කෙනා දමල ගහලා යන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒකට කියනවා මුංජිතු කම්මිතා ඥාන කියලා. දමල ගහලා යනවා කියලා. එහෙනම් නිබ්බිදාවට පස්සේ ඇති වෙන්නේ මුංජිතු කම්මිතාවය. එහෙනම් නිම්බිදාවටපත් වෙනවා. එහෙනම් කලකිරිච්ච කෙනා අපි තුමු යම් කිසි කෙනෙකුට ගෙවල් දොරවල් පවා එපා වුණා කියලා. තමන්ගේ නෝනම නෝනලා මහත්තුරු පවා එපා වෙලා. දැන් මෙයාට හිතන දමල ගහලා යන්න. නිකම්ම දමල ගහලා යන්න බෑ. ඇයි එපා වුණ හින්දානේ යන්න හිතෙන්නේ. හොඳයි නම් ඉන්නවනේ. එහෙනම් ඒක තමයි නිබ්බිදාව කලකිරෙනවා කරල කලකිරිච්ච කෙනා තමයි යන්නේ. හැබැයි නිකම්ම යන්නේ නෑ මට ওই කවුරුවත් ඕනේ නෑ කියලා යන්නේ. ආන් ඒ වගේ මුංජිත කම්මිතා ඥානෙ පහල කරගත්ත කෙනා දමල ගහලා යන්න තිලක්ෂණේ වඩන්න පටන් ගන්නවා. ඒ තිලක්ෂණේ වඩනවා කියලා කියන්නේ පින්නතුනේ මතක තියාගන්න මේ සියලු සංස්කාරයෝ නැවත ත්‍රිලක්ෂණයට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවයට පත් කරගන්නවා. ඒ කියන්නේ දැන් අපි අර සරල උදාහරණයකේ ගෙවල් ගෙදර එපා වුණාට පස්සේ දමල ගහලා යන්න නම් මට මේ එකක්වත් ඕනේ නැහැ කියලා කියන්නේ. මේ කිසි සංස්කාරයක් අවශ්‍ය නැහැ කියන එක ප්‍රඥාවෙන් කියන්න ඕනේ. චුට්ටක් හරි ඕනේ කියලා කිව්වොත් ඉතින් බෑ යන්න. එහෙනම් මෙන්න මේ සංස්කාර එපා කියලා කියන්න ත්‍රිලක්ෂණය මේ හැම සංස්කාරයක්ම අනිත්‍ය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දකින්න ඕනේ. ඒක තමයි දමල ගහලා යන්න පටිසංකාර ඥාන. එහෙනම් මේ සියලු සංස්කාර හැමෝම දැන් මෙයා උපේක්ඛාවටපත් වෙනවා. ඊට පස්සේ සංස්කාර හැදීම පිළිබඳ උපේක්ඛාවටපත් වෙලා සත්‍යානුලෝමික ඥානය සත්‍යානුලෝමික ඥානය කියලා කියන්නේ පින්නතුනේ මේ මාර්ගඵල අවබෝධයට පෙර ලැබෙන ඥානය. අන්නේ ඥානය කියන්නේ නවමහා විදර්ශනා ඥානයේ අන්තිම ඥානය. මේක අවබෝධ වෙලා අන්න එයාගේ බොජ්ජංග ධර්ම සත්‍විස් බෝධිපාශික ධර්ම වැඩිලා එයා ගෝත්‍රයෙන් එහාට යනවා පින්නතුනේ. ඒක කියන ගෝත්‍ර භූ. ගෝත්‍ර භූ කියලා කියන්නේ පු탁ජන ගෝත්‍රය ඉක්මවලා අන්න එයා මාර්ග මාර්ග මග්ග ඥාණයට ඊළඟට ඵල ඥාණයටපත් වෙනවා. මාර්ග ඵලයටපත් වෙනවා. එතකොට මෙන්න මේ මාර්ග ඵලයටපත් වෙච්ච කෙනාට ඒක ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් ඔය විදිහට සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියන ඵලවලටපත් වීම සිද්ධ වෙනවා. ඉතින් මේ සඳහා තමයි අපි මේ පංච උපාදානස්කන්ධය එහෙම නැත්නම් මේ සිත සහ කය ඇතිවීම නැතිවීම දකින්න ඕනේ. උදේවය ඥානය ඇතුළු මේ සියලු ඥාන වඩවා ගන්න ඕනේ. ඒ වඩවා ගැනීම තමයි ප්‍රඥාවන්ත ජීවිතය කියන්නේ මේකෙන් එතර යන නම් අපි මේ විදිහේ ගමනක් යා යුතුයි කියන එක හොඳින් කල්පනා කරගෙන මේ ධර්ම දේශනාව ඒ උදේවය ඇතුළු ඒ සියලු ඥාන වඩාගෙන අවසානයේ තමන්ගේ විමුක්තිය සඳහා මේ සියලු කාරණා හේතු කරගන්න මේ දේශනාව ශක්තිමත් වේවා කියලා මේ දේශනාව මෙතනින් සමාප්පත් කරනවා